අයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දීසරණේ පවත්තන නේවාසික භාවනා වැඩමුළු වල 152 වෙනි වැඩමුළුවටයි අපි මේ මුළු දීලා ගත කරන්නේ. ඉතින් අද කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම සාකච්ඡාට කලින් මම කැමැති මතක් කරන්ඩ මේ ධර්ම සාකච්ඡාව පටන් ගන්නකොට අපෙන් නිසන්න වනේ පැත්තෙන් සීරුම දෙනාට ඒ සංග්‍රහවල් නැත්තම් උපස්ථාන තුනක් සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි පිරිස මේ වෙනකොට සීලයක සමාදන් වෙලා ඉන්නවා. අපි අවම ලන්සුව වශයෙන් උපෝසත අටහංග සීලේ බාර අරන් තියෙනවා. මෙතකොට සීල් සමාදන් කරලා තියෙනවා. දෙක සීළු දිනාටම භාවනා කිරීම සම්බන්ධයෙන් තියෙන මූලික උපදේශපන්ති ඉඳගත්tාම වාඩි වෙලා කොහොමද භාවනා කරන්නේ සක්මනේ කොහොමද භාවනා කරන්නේ එදින්දා කටයුතු වලදී වැඩමුළුවක සතිය පවත්න්නේ කොහොමද කියන තොරතුරු මේ වෙනකොට දීලා තියෙනවා තුන්වෙනි එක තමයි මේ වැඩමුළුවට අදාළ පියවස්ථා කාලසටහන කොහොමද? දානෙ කොහොමද? වැසිකිලි කැසිකිලි කොහොමද? ඇවතුම් පැවතුම් කොහොමද කියලා ඒ තොරතුරු මේ වෙනකොට ලැබිලා තියෙනවා කියන පදන වේදකන් තමයි අපි ධර්ම සාකච්ඡාවට යන්නේ. ඒ නිසා ධර්ම සාකච්ඡාදී අපි ආරාධනා කරනවා සම්බන්ධ වෙච්චි අලුතෙන් ආපු අයටත් පරණ අයටත් ඒ සමාදන්ව රකින්න සීලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒවා පිළිබඳ අපහසුතා තියෙනවා නම් අපි මේ ප්‍රශ්න සාකච්ඡාවේදීව සාකච්ඡා කරමු. මතු කරගන්න. දෙක තමන්ට ලැබිලා තියෙන කමඨහන් උපදේශ පරියංක සක්මන් වශයෙන් එදින්දා වැඩ වශයෙන් ලැබිලා දේවල් පිළිබඳව තේරෙන්නේ නැති යමක් තියෙනවා නැත්නම් කරගෙන යනකොට තියෙන අපහසුතාවයක් හෝ සුද්ධ කරගත යුතු දෙයක් කමඨහනේ අපි ඒක මේ වෙලාවේ සාකච්ඡාවට නගනවා. ඒ වගේ මේ වැඩමුළු අපවත්තන අපි නම් නීති සංග්‍රහයක් කරදී ඒ නීති සංග්‍රහයේ අඩුපාඩු තියෙනවා නම් තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් දැනගත යුතු යමක් තියෙනවා නම් අලුත් දෙයක් කරන්න යමක් තියෙනවා නම් අපි මේ වෙලාවේ ඒක සාදර වෙනවා. ඒ අනුව අපි මේක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් බවට පත් කරගන්නවා. තවදුරටත් මේක සමස්ත නැත්තම් පොදු කමඨහං සුද්ධ කිරීමකුත් වෙනවා. අර දීපු කමටහන වඩනකොට ඇතිවෙච්ච ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් Taman ඒක කමටහන් සුද්ධ කරන ශීර්ෂයෙන් පොදු කමටහන් සුද්ධ කිරීමේ වාර්තාවකුත් වෙනවා. එතකොට අද හවස අපි ධර්ම දේශනාවක් පටන් ගන්නවා. ඒක දේශනාවලියක් එහෙම නැත්නම් දේශනා මාලාවක් විදිහට යන්නේ. ඉතින් ඒකේ කියවන කරුණු පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඒකත් ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් අපි මතු කරගන්න. හෙට ඉඳලා. ඒ නිසා මේ අපි කරන වැඩේ කමඨාන් සුද්ධ කිරීමක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා තුන් ආකාර වෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙලට අපි සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව මේ වෙනකොට හැම කෙනාටම සාමාන්‍ය මට්ටමේ තොරතුරු ලැබිලා තිනවා. තමන්ගේ කමඨහන වාර්තාව ලියන්නේ කොහොමද? ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් Tamange ප්‍රශ්න ලියලා මේ ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. ඒකේ නම ලියමන අවශ්‍ය වෙන්නේ නැහැ. කාරණාව පැහැදිලිව ලියන එකයි තියෙන්නේ. ඊට අමතරව ඊට ප්‍රශ්න ලැබුණොත් අපි සභාවට ප්‍රශ්න ගන්නයි කියලා ඉඩ දෙනවා. එහෙම නැත්නම් මේ ලියලා දාලා තියෙනවා තේරෙන්නේ නැත්නම් අපි සභාවේදී එයාව කැමැතිනම් ඊතුරු සාකච්ඡාවට සම්බන්ධ කර ගන්න. ඒ විදිහට ක්‍රම දෙකකින් මේ සාකච්ඡාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි දවසේ නිසායි මම මේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් මේකේ අපිට ලැබෙන අතිරේක ලාභය තමයි නැත්නම් සමස්තයක් වශයෙන් නිස්සනවට ලැබෙන අතිරේක ලාභය තමයි මේ සාකච්ඡාවෙන් පිට කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්න එපා. ධර්ම සාකච්ඡාවක නාමයෙන් හෝ ප්‍රශ්න විචාරාත්මක වශයෙන් හෝ තව කෙනෙක් බනවන්න යන්න එපා. තව කෙනෙකුට අනවන්න යන්න එපා කතා කරන්න එපා. යනවනම් වැඩමුළු නායකත්වයට කතා කරන්න. එහෙම නැතුව කිසි කෙනෙක් තව කෙනෙකුට උපදෙස් දෙන්න යන්නත් එපා. උපදෙස් අහන්න යන්නත් එපා. ආදිසි කරදරයක්, ලෙඩක් දුකක් ප්‍රශ්නයක් වුණොත් වැඩමුළු නායකත්වයේ හඳුන්වා දීලා ඇති මෙන්න මේ මේ තම තමන් ඉන්න කණ්ඩායම් වල කණ්ඩායම් නායකට නායිකාවන්ට කියන්නේ මේ මෙන්න කටයුතු කරන්න කි මිසක්කා කිසි කෙනෙක් තව කෙනෙක්ගේ උපස්ථාන බලාපොරොත්තු වෙන්නත් එපා ප්‍රශ්න අහන්නත් එපා ප්‍රශ්න උත්තර දෙන්න යන්නත් එපා එතකොට අපිට පුළුවන් වෙයි සෙනඟ තව වැඩි වුණත් මිනිස්සුද්දතාවේ රකින්න. එහෙම නැත්නම් අපිට මේ තියෙන පිරිසුදුකම රකින්න. ඒක ඉතාමත්ම වැදගත්. මේ Nissan වනේ වගේ තැනක මොකද මේකට හැම පාර්ශවයෙන්ම මිනිස්සු වෙනවා. දායකයෝ වෙනවා. සාමාන්‍ය මිනිස්සු වෙනවා. සංඝයා ඉන්නවා. දායක සභාවයයි ඉන්නවා. මේකේ වැඩ කරන අපේ කැපකාර මණ්ඩලයේ ඉන්නවා. ඒ ඔක්කොගෙම උපාසක උපාසිකාවන් වෙන් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් නැහැ. කතා කරනවා නම් අවශ්‍ය දෙයක් මේකට ලියලා දාන එක තමයි කරන්නේ. අවශ්‍ය නම් අදාළ කෙනෙකුට කතා කිරීමෙන් අපිට මේ වැඩමුළුවේ ගුණාත්මක භාවයේ අපි දන්නේ නැහැ කවුරු සෝවාන් වෙලා ඉන්නවද කාට ධ්‍යාන ලැබිලා තියෙනවද කියලා කතා නොකර සිටීමෙන් අපි පුදුමාකාර ආදර්ශයක් දෙනවා. මේ ගති බොහෝම අමාරුයි. ඒ කතා නොකරන බවට ගත්ත ප්‍රයත්නය ගොඩාක් කල් සැලසුම් කරලා ගත් එකක්. අපි යම් මට්ටමකද ඉන්නවා. ඉතින් පළවෙනි දවසේ මම මතක් කරනවා මේ වැඩේ කරන්න එපා. කෙරුවොත් එක්කෙනෙක් දෙන්නේ කණෙන් අල්ලලා එළියට දානවා. එතකොටද වැඩමුළු නායකත්වය කපහසුරපත් වෙයි. මට ඒකට නම් කරන්න දෙයක් නැහැ. මට දැක්කොත් මං හම්බුනොත් අතන සඳලුතලාවට ගිහිල්ලා කට්ටිය හැන්දෑවේ කයිවාරු කෙල කෙල ඉන්නවා. එහෙනම් යනකොට එනකොට දෙන්න දෙන්න කතා කර කර යනවා. ආ වුණොත් මං කාගවත් අවසර මට ඕනේ නැහැ. කනත් විදලා පච්චයක් කොටලා එළියට දානවා එන්න දෙන්නෙත් නැහැ ඊට පස්සේ. ඉතින් ඒ තරම්ම මම නපුරු මිනිහෙකුත් නෙමෙයි ඔය කිව්වට. කරන්න ඉඩ තියෙනවා. මොකද මට හේතුව අනික් කට්ටියගේ අරසාව පිරිසු පිරිසුදුකම රැක ගන්න ඕනේ. මම හිතන්නේ මේ සැරේ සතුටු වෙන්න පුළුවන් අපි සම්පූර්ණ කාමර ඔක්කොම පිරීලා මුළු වැඩමුළුවම හවුස්ෆුල්. පළවෙනි වතාවට මේකට අපි ආවේ 30ක ඉඳලා දැන් අපි 100ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ගුණාත්මක මට්ටම තිබුණ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ලෝකේ අපේ දිහා බලන ඉන්නවා අපි මේ වගේ දේවල් වල මේ පෙරමුණක් අරගෙන වැඩක් කරගෙන යන තැනක්. ඒ නිසා හැම කෙනෙක්ම සතුටු වෙන්න ඒ දේ සඳහා කරන්න තියෙන්නේ Tamanට දීලා තියෙන උපදේශ ටික අහන්න. දන්නේ නැත්නම් උපදේශ ඇසිය යුත්තේකින් අහන්න අපි ධර්ම සාකච්ඡාත් එක්ක උදව්වට ගන්නවා. එකිනෙක කන බනවන්න යන්න එපා. කතා කරන්න යන්න එපා. ප්‍රශ්න අහන්න යන්න එපා. නෑ මම මේ කතා කරේ ප්‍රශ්නය මේ ධර්ම සාකච්ඡා කියලා නෑ ඕනේ නෑ. එහෙම ඔක්කත් ඒවා. ඒක නිසා මේ පටන් ගත්ත දවසේ ටිකක් මගේ වචනට අඹුල් රහට අමාරුවට දැනෙම ඇති. නමුත් මම හිතන එක දීර්ඝ කාලින වශයෙන් වාසියට හිටියේ. දීර්ඝ කාලින වශයෙන් කාටත් යහපත පිණිස හිටියේ. ඉතින් මේ මචන මතක් කරාට පස්සේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල. ඉතින් අපි තරංගගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා දෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. අතිපූජනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාව අද උදෑසන පර්යංක භාවනාවට වාඩි වී දැස් පියාගෙන මා සිටිනා ඉරියව්ව සිතින් මවා ගත්ෙමි. මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් මද වේලාවක් ඉරියව්ව දෙස බලා සිටින විට හුස්ම ඉහළ පහළ යන ආකාරය මට පෙනී ගියේය. හුස්ම රැල්ල දෙස බලා සිටියේදී එම හුස්ම නාසයේ මුල කොටසේ වරහන් ඇතුලේ ඇතුළු වන තැනම ගෑවිගෙන ඇතුළට ඇදී යන බව අවබෝධ විය. නැවත ආපසු එළියට එන ප්‍රස්වාස වාතයේද නාසයේ මුල පෙර පරිදිම ගෑවි එළියට යයි. ආස්වාසයේ සිසිල්ය ප්‍රස්වාසයේ මද උණුසුම් වූ ගතියකින් යුක්තය. මෙසේ හුස්ම වාර 7ක් 8ක් පමණ පසු සිත වෙනතකට යොමු විය. නැවත මා ඉරියව්වට සිත යොමු කළෙමි. එවිට පෙරට වඩා ඉක්මනින් හුස්ම රැල්ලේ දැනීම ඇති විය. සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන ආරම්භ කළෙමි. මුලදී සාමාන්‍ය ගමන් ස්වභාවයක් ස්වභාවයෙන් වට දෙකක් පමණ ඇවිත් දෙමි. ඉන්පසු වම් කකුල පොළවේ තබන විට වම ලෙසත් දකුණු කකුල තබන විට දකුණ ලෙසත් මෙනෙහි කරමින් සෙමින් ගමන් කළෙමි. මෙසේ පියවර 20ක් පමණ ගිය පසු සිතට බාහිර සිතුවිලි ඇතුළු වන බව දැනුනි. එය මෙනෙහි කළ විට නැවත සක්මනට සතිය පිහිටුවීමට හැකිවිය. ලනුපෙදුරේ රළු ගතිය හොඳින් දැනුනි. වරහන් ඇතුලේ පතුල පිච්චෙන්නාක් මෙනි. නමුත් සක්මනට එය බාධාවක් නොඋනි. දෛනික කටයුතු උදෑසන දානයේදී සතිමත්ව සිටීමට උත්සාහ කළෙමි. කෑම අනන විට අනනවා යනුවෙන් මෙනෙහි කළෙමි. කෑම පිළ කට තුලට දැමීම, එය සැපීම, එය ගිලීම ආදිය සතියෙන් කිරීම කිරීමට උත්සාහ කළෙමි. බාහිර දේ කෙරෙහි අවධානය නිතරම යොමු වන අතර එසේ අවධානය වෙනස් වූ බව සිහි වූ පසු නැවත නැවත කයේ සිදුවන ක්‍රියාවට හිත යොමු කළෙමි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට කාරුණික උපදේශක් ලබා දෙන සේක්වා අප කෙරෙහි අනුකම්පාවෙන් මිලකල නොහැකි සේවාවක් සිදු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ආධුනිකයෙක් කිව්වට ඇත්තට හොඳ අවබෝධකින් භාවනාවක් කියලා තියෙනවා වார்த்தාවක් ලියලා තියෙනවා ඒක නිසා වැඩමුළු ආරම්භ කරන්නට පටන් ගත්ත රචනය හොඳයි උපදේශ ඉල්ලලා තියෙනවා. ඒකයේ තමන්ගේ නිහතමානිකමට නිකන් මේක අහගෙන ඉන්නකොට කියන්න පුළුවන්. පරියන්කේ ඉන්නකොට හුස්ම රැලි 7-8ක් බලනකොට හිත පිට යනවා කියලා සටහනක් තියෙනවා. ඒ නිසා තමන්ගේ මට්ටම දැනගන්න ඕනේ මට එක දිගට හුස්ම රැලි 7-8ක් බලන්න පුළුවන්. ඉතින් අනිත් දවසේ තමන් අදිෂ්ඨාන කරගෙන ගිහිල්ලා 7ට 8ට යනකොට දැන් මේ මගේ හිත පිට යයි කියලා වගේ කලින් අත්දැකීමෙන් සැලසුම් කරගෙන ගියොත් අර තරම් හිත පිට යන්නේ නැහැ. එතකොට 8 9 කරන්න පුළුවන්. ටික දවසක් එහෙම අදිෂ්ඨාන කරන ඉස්සරහට ගියොත් 8 9 පිට යනවායි කියලා 9ක් 10ක් කරන්න පුළුවන්. අන්න විදිහට ඊටාම පුංචි ලන්සුවක් තියලා වැඩි කරන වැඩි කරන යන එකයි තියෙන්නේ. සක්මන් කරනකොට තියෙනවා පීවර 20ක් විතර මට කරන්න පුළුවන්. ඒක හොඳ මේ නිරීක්ෂණය. ඉතින් අනිදාස බෑන පීවර 21ක් 22ක් කියලා අර ඉගෙන ගත්ත ටිකම පොඩ්ඩක් තව දියුණු කරලා ඒ පිටපණින්ට කිට්ටු වෙනකොට ලෑස්තිය විතරක් ලෑස්ති වීමෙන් පමණක්ම හිත සූදානම් ගතියක් වෙන එක අපේ වාසියට හිටිනවා. ඒක නිසා මේ දීලා තියෙන තොරතුරු අනුව මම මේ කතා කරන්නේ මේ ලියන ක්‍රමය තමයි රහත් මාර්ගයටපත් වෙනකම්ම මතක තියාගන්න. වාර්තාවක් කරනකොට අන්නේ වගේ සරලව කාරණාවට අදාළව කතා කරන්න. ඒකට අහගෙන ඉන්න එකට හරිය निराවුල් ගතියක් එනවා. අවුල් පාස දාගන්න නැතුව. ඉතින් අපි කිව්වට පස්සේ අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. මා මුලින්ම ඉරියව්ව දෙස බලා සිට ක්‍රමයෙන් හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ වදින අයුරු ප්‍රකට වේ. ආශ්වාසයේ සිසිල්ය. බර ගතියකින් යුක්තය ප්‍රස්වාසයේ සැහැල්ලුය උණුසුම්ය මෙසේ හුස්ම රැල්ල නිරීක්ෂණය කරමින් සිටින විට මට යම් කෙනෙක් මා තල්ලු කර දැමුවාක් මෙන් ගැස්මක් ඇතිවිය. ඉන්පසු කය ඊතා සැහැල්ලු ගතියක් දැනුනි. නමුත් කය ඊතා විශාල රවුම් ස්වභාවයක් වරහන් ඇතුලේ බැලුම් බෝලයක් මෙන් ඇති බව හැඟුනි. මෙහිදී මාහට නිල් කහ රතු වැනි පාට මාරුවෙන් මාරුවට පෙනුනි. හරියට ඒ ඒ පාට වතුරකින් නෑවී යන්නාක් මෙනි. මේ හැම දෙම දෙයක්ම සිදුවෙද්දීත් මූල කර්මස්ථානයේ දැනීමට වෙනසක් නොවිය. සක්මන් භාවනාව මුලදී වම දකුණ වශයෙන්ුත් පසුව ඔසවනවා, යවනවා, තබනවා යනු වෙනුත් සක්මන් කළෙමි. පියවර 20ක් පමණ එක දිගට බලා සිටීමි. পায় වදින තැන්වල රළු සිනිඳු ස්වභාවය හොඳින් දැනේ. ඊතා ඉක්මනින් සතිය කැඩී විසිරී බාහිර අරමුණු සිතට නැගේ. එය මෙනෙහි වීමෙන් නැවත සක්මනේ සතිය පිහිටුවමි. දෛනික කාර්යයන් වලදී හැකි සෑම අවස්ථාවකදීම සතිමත් වීමට උත්සාහ කළෙමි. දානය සඳහා යන විට පඩිපෙළෙහි රළු බව දානශාලාවේ ටයිල් වල සුමුදු බව සහ එම ටයිල් අතරද ඇති වෙනස්කම් ටයිල් අතරද වෙනස්කම් ඇති බව পাයට දැනෙන අයුරු වටහා ගැනීමට හැකිවිය. කෑම අනන ගිලින විට ඒ පිළිබඳව සතිමත් වීමි. වතුර බොන විට වීදුරුවේ වතුර අතට දැනෙන මද උණුසුම් ගතිය එය පානය කරන විට මුඛය තුලදී උණුසුම අඩු වී උගර දිගේ පහළට යන ආකාරය සතිමත්ව දුටුවෙමි. මහත් වූ කරුණාවෙන් අපහට උපදෙස් දෙන්නා වූ ගුරු දේවයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. ඉස්සලා ලියපේකම ඉස්සරහට තව විස්තර වශයෙන් ලිව්වා වගේ නිකන් හරියටම එක්කෙනෙක් ආ භාවනා පටන් ගත්ත දවසේ ඊට පස්සේ දවස් හතරක් පහක් භාවනා කරලා ලිනකොට වගේ අරකෙම ඉදිරි ප්‍රගමනයක් තියෙනවා ආස්වාස් ප්‍රසවාසයේ තව විස්තර ටිකක් ඇතුල් වෙලා තියෙනවා සක්මන් කරනකොට পায়ට දැනීමේ විස්තර ටිකක් ඇතුල් කරලා තියෙනවා කෑම ගන්නකොට බත් වතුර බොනකොට දැනෙන දැනීම් වල ඉස්සර එන්න පටන් ගන්න. මේක තමයි ස්වභාවය. අපි හරියට අරමුණට හිත දාගෙන හිටියොත් ආස්වාද ප්‍රසආතේ හෝ සක්මන හෝ කනකොට යනකොට එනකොට ඒකේ විස්තර වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ විස්තර වார்த்தාවට දාපු ගමන් අනිත් දවසේ වැඩේ පටන් ගන්නෙ මෙතනින්. ඒ නිසා වාර්තා වෙච්ච හරියට වාර්තා වෙච්ච හැම එකක්ම Taman ඉදිරියට පියවරක් තල්ලු කරලා නතර කරනවා. අපව එන්න දෙන්නේ නැහැ. නමුත් කියපු දේ හරියට කිව්වේ නැත්තම් එහෙම නැත්තම් අවුල් පාසයිතෝ පටලවා ගත්තොත් වාර්තාව නිවැරදි නැත්තම් එහෙම නැත්තම් වාර්තාව කාර්යක්ෂම නැත්තම් හිතේ කුකුස් සැකමතු වෙනවා. එච්චමගේ පිරිසුදු වාර්තාවක් වාර්තා කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු හයියක් කරනවා. ඒක නිසා මේකෙත් විශේෂයෙන් කියන දෙයක් නෑ ඉස්සලා කියපේ කරනට වයි කියත හැකි. වැඩි හුස්ම ප්‍රමාණයක්, වැඩි පීවර ප්‍රමාණයක්, වැඩි ක්‍රියාවලි ප්‍රමාණයක් සතිමත් වෙන්න සතිය ඉදිරියට පවත්වාගෙන යන්නට අදිෂ්ඨාන පූර්වකව ওই ගැම්ම කඩා ගන්න තු ඉදිරියට යන එක තමයි දෙන්න තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මම මෙම භාවනා මධ්‍යස්ථානයේට ආදුනිකයෙක් වෙමි පර්යංක භාවනාව කමඨහන් වශයෙන් ආනාපාන සති භාවනාව වඩමි. ආස්වාස ප්‍රස්වාස කිරීමේදී සිත නාසිකාග්‍රෙහි පිහිටවා ගනිමි. එවිට ආස්වාස ප්‍රස්වාසය තුල සිත පිහිටුවා ගත හැක්කේ විනාඩි 15ක් පමණය. සිත නොදැනුවත්වම පිට යන බවක් දැනේ. ආදුනිකයෙක් වශයෙන් මම ඔබ වහන්සේගෙන් මෙයට උපදේශයක් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කිරීමේදී වැලිමලුවේ පොළොව ස්පර්ශ වන විට සීතල ස්වභාවයක් විටින් විට දැනේ. සිත පිට යන ස්වභාවය මදක් අඩුවට දැනේ. ලනුපැදුරේ සක්මන් කරනා විට තද ගොරෝසු ගතියක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ මේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශයක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි. සක්මනේ කරනකොට වගේ විනාඩි 15ක් අරමුණේ පිහිටි වෙලාවේ අරමුණේ විස්තර සභාගත කරන්න පුළුවන් නම් වார்த்தාවට දාන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක 20 15 17 17 17 වගේ යනවා. නමුත් පරියන්කක විස්තරේ විනාඩි 15ක් ඉන්න පුළුවන් හිත පිට යනවා කියනවා මිසක්කා ඒ විනාඩි 15 තුල මූල කර්මස්ථානයේ විස්තර බලලා නැහැ බලපු විස්තර සභාවට ඉදිරිපත් කළා නැහැ. වාතාවරණයට ඉදිරිපත් කළා නැහැ. ඒ වගේම පිට යන්නේ මොකේටද කියන එක හිතවිලියට සද්දද වේදනාවද කියන එකත් පුළුවන් නම් දාන්න. ඒකටම සක්මණ දෙනකොට ඊට වඩා බොහොම දක්ෂ වார்த்தාවක් තියෙනවා. සක්මන් කරන මෙන්න මේ මේ විදියට මට পায়ට දැනෙන දැනීම් තියෙනවායි කියලා විස්තර තියෙනවා. පිට යනවා අඩුයි කියලා තියෙනවා. මේක තමයි පරියන් කියලා ගන්න තියෙන ආදර්ශය. ඉතින් ඒක නිසා මේ ලියපෙකනට කියන්න තියෙන්නේ සක්මනේ සක්මන්ට දෙඩි පරියන්කේ අරමුණට මොනට මොන දාලා හිටපු වෙලාවේ අරමුණ පිළිබඳ තොරතුරු කොච්චර අහුල ගන්න පුළුවන්ද ඒ අහුලගත තොරතුරු කොච්චර වார்த்தාවට ගත කරන්න පුළුවන් ඇතුළු කරන්න පුළුවන්ද ඒක තමයි භාවනාවේ ওই අවස්ථාවේ දියුණුව කියලා කියන්නේ. ඉතින් ඒක නා කැමැති නම් මේ වෙලාවේ සභාවට මේ සභාගත කරන්න පුළුවන් ඒ විනාඩි 15 ඇතුළත මොනවද Tamanට වැටුනේ හිත පිට යනකොට වැඩියෙන් මේ හිත පිට යන්නේ මොකටද කියනවනම් මට මෙතනදීම සාකච්ඡාවට ගන්න පුළුවන්. නැත්තම් පස්සේ දැනට කැමති නම් අත උසන්න. ඒ නැත්තම් පස්සේ ඒව සහිතව වார்த்தාව ලියන්න. ගරු ස්වාමීන් වහන්සේ මම තව ටිකක් බලලා පස්සේ වார்த்தාව ලබා දෙන්න. අවසන් ලිඛිත ප්‍රශ්නවල අවසන් ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මින් පෙර භාවනා වැඩසටහනකට පැමිණ ඇත්තෙමි පර්යංක භාවනාවේදී මා මුලින්ම හිඳගෙන සිටින අයුරු මෙනෙහි කරමි එවිට මා ඉඳගෙන සිටින අයුරු පිට කෙනෙක් දකින්නාක් මෙන් මාගේ සිතේ ඇඳි එසේ මා දැන් මෙතන යනුවෙන් සිටිමින් සිටින විට සිත තැම්පත් වී යනු දැනේ එවිට හුස්ම රැල්ල ප්‍රකට වේ. ආස්වාසයේ ඊතා සිසිලකින් යුක්තය. එය සියුම්ව හටගෙන ක්‍රමයෙන් විශාල වී එකවරම නවති. එසේ නැවතී තත්පරයකට පමණ පසු පෙරලා පැමිණ එකවරම ගොඩක් ලෙස නාසයේ හැමතැනම හැපෙමින් එළියට යයි. මෙසේ හුස්ම රැලි 10ක් පමණ එක දිගට බැලීමට හැකි විය. සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා, යවනවා යනුවෙන් සක්මන් කළෙමි. වැලිමලුවේ සක්මනේදී කකුල තබන විට වැලි තුල નિરાයාම හොඳින් දැනේ. ලනුපැදුරේදී එහි රළු ගතියද හොඳින් දැනුනි. සක්මනේ සතිය පිහිටුවීමට හැකිවන්නේ වරහන් ඇතුලේ නොකැඩී පියවර 10කට අඩුවෙන් බව හැඟේ. දෛනික කටයුතු වලදී සිහිය පිහිටුවා සිදු කිරීමට උපරිම වීරයක් යොදවමි. දත් මැදීම මුහුණ සේදීමේදී ආදී මෙය උත්සාහ කරමි. ඊතා පහසුවෙන් බාහිර අරමුණු වෙත සිත නොදැනුවත්වම දුවයි. මද වේලාවකින් සතිය නැති බව දැනුණු විට නැවත වර්තමානයේ කරන ක්‍රියාවට සිත යොදවමි. ইহත තොරතුරු අනුව මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණ අවබෝධය ලැබේවා. ඔව් මේකෙත් ඉදිරිපත් කළා තියෙනවා හොඳයි. ඒ විදිහට මේ හිත පිට යන එක නම් අඩු කරන්න පුළුවන් නැතර කරන්න බෑ. නමුත් ඒ වෙනුවෙන් කළ යුත්තේ නැත්නම් කළ හැක්ක තමයි හිත පිට යනවා කියලා පශ්චාත්තාප නොවි ඉන්න එක. ඒක මේ සද්ධාව තියෙන කෙනාට, සීල තියෙන කෙනාට, සතිය තියෙන කෙනාට ලැබිච්ච විශේෂ වරප්‍රසාදයක්. හිත පිට යනවා කියලා පශ්චාත්තාව වුණයි කියලා කිසිම ලාභයක් වෙන්නේ නැහැ. ඒකට වෙන්න තියෙන හානිය වෙලා. නමුත් පශ්චාත්තාව නොවි හිටියොත් මේ ලිපිය සඳහන් කරලා තියෙන විදිහට නැවත අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා. කලකොල වෙන්නේ හිත පිට යන්නේ මගේ ඕනකමට නෙවෙයි. ගියාට පස්සේ දැනගත්තාම ප්‍රධාන දේ තමයි පශ්චාත්තාප වෙන්න එපා. මේ කම්ප වෙන්න එපා. නැවත අරමුණට ගන්න එකයි තියෙන්නේ. අරමුණට ගත්තට පස්සේ අර පටන් ගන්නකොට වගේ කී කරුව ඇවිල්ලා අරමුණේ හිත තැම්පත් වෙනවද නැත්නම් එතකොට හිත ඇවිස්සලා නැවත අරමුණට ගන්න අපහසුද කියන තොරතුරු පුළුවන් තරම් ඇතුල් කරන්න සභාවට වාර්තාවට එතකොට හරි පිරිච්ච ගතියක් වෙන වාර්තාවේ මේ පේන විදිහෙන් නම් එහෙම එකක් නැහැ පිට ගියාට පස්සේ ආපහු ගත්ත ගත්තට පස්සේ තිබුණ විදියට කරගෙන යන්න පුළුවන්. අන්නේ විදියට හිත පිට යන එක අපිට වළක්වන්න බැරි වුණාට පිට ගිය හිත නැවත gedara එන එක අරමුණට එන එක වර්තමානට එන එක තමන්ගේ ඉරියවට එන එක තමයි පුළුවන් තරම් විස්තර සහිතව බලලා වාර්තාවට ඇතුල් කරන්නේ. එතකොට අපි සංසිද්ධියේ පිට යන සංසිද්ධි පිට යන ආරම්භය නෙවෙයි අපි එළිය සලකන්නේ. ඒක වෙනදී ගිහිල්ලා අපහුව එන හැමාරේ ආපහු එන එක විස්තර කරන්න පුරුදු වෙච්ච දවසේ තමයි තේරේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අලුත් පැත්තකින් බලන්න පුළුවන්. ඒ බලන්න පුළුවන් වෙන්නේ හොඳට අරමුණු කීකරු කරන සතිය හොඳට තියාගෙන විස්තර කරගෙන යන කෙනෙකුට විතරයි. ඒක නිසා ඉස්සලා අපි කරන්නේ අරමුණ යාලු කරගෙන යනාතේ යන්න අරිනවා. නැත්තම් හිත පිට යනවනම් පළච්චාවයි කලබල වෙන්නේ නැතුව ගියේ හිත ආපහු එන හැටි බැලුවොත් අපිට වැඩි අවස්ථාවක් හම්බ වෙන්නේ ඉදිනදා වැඩ කරනකොට. විතරම හිත පිට යන. පිට ගිය කොයි වෙලාව හරි ආපහු අරමුණට ගන්න ඕන නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට නම් අරමුණට ගන්න සතියට නැත්නම් ආනාපානෙට නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට එදිනදා වැඩ කරනකොට ආපහු හිත ගන්නෙ කොතෙන්ද කියන ප්‍රශ්නේ. සක්මන් කරනකොට නම් පියවරේ හිත තියන්න පුළුවන්. එදිනදා වැඩ කරනකොට ඒත් ඉරියව්ව ගන්න පුළුවන්. Taman ඉන්නේ මොකක් හරි ඉඳගෙන හරි හිටගෙන හරි කයේ ඉරියව්ව පවත්නවානේ. අන්නේ ඉරියව්වට හිත ගන්න. එහෙම නැත්නම් Taman බත් කමින් ඉන්නවනම් කල්පනාවකට හිත වැටුණට සද්දයකට හිත ගියාට බත් කන බව. එහෙම නැත්නම් දර කැල්ලක් පලනවා. වෙන වැඩක් කරනවා. කරන වැඩේට චේතනාපූර්වක කරන වැඩේට හිත ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉදිරියට මේ වැඩවලදී නැවත දැනගත්තට පස්සේ හිත කාපව ගන්න තැන නැත්තම් ආපව ගන්න කොතැනද කියලා දන්නේ නැත්තම් ඊමණස මරණ මොහොතදී මොකද වෙන්නේ කියලා හිතනද දැනගත්තොත් මරණයට යන්නේ කියලා හිත අරසා කරන්න ඕන තැනක් එයා වවල නැහැ. එයාට කමටහනක් නැහැ. දන්නේ නැහැ. ඉතින් අසරණයි. ඉතින් අනාතයි ගසාගෙන යනවා. එනිසා ඒකේ ගසාගෙන යන වෙලාවක ඉදින්දා වැඩ කරනකොට හරි සක්මන් කරනකොට හරි භාවනාවේ පරියන්ක ඉන්නකොට හිත ওই විදියට ගස කඩාගෙන යනවා. ගියාට පස්සේ කොතනද ගෙනන නතර කරන්නේ? මොකද්ද අරමුණු කරන්නේ? මොකද්ද Tamange හවුහරණ? මොකද්ද Tamange සතිය පිහිටුන සතිපට්ඨාන කියන එක පැහැදිලි නැති අයට තමයි අපි පු탁ජනයයි කියලා කියන්නේ. ඊට පිට කීපා දන්නේ නැත ගෙනත් යන්නපත් කරන තැන දන්නේ නැහැ. ආර්ය භාවයටපත් උනායි කියලා තියෙන හිත පිට යන එකේ වෙනසක් නැහැ. නමුත් හිත විතර දන්න මෙන්න මෙතන ගෙනත් තියන්න ඕනේ. තියන්න තියන්න තියන්න තියන්න ඒකේ සාහතික බවක් ඇති වෙනවා. කවදාකවත් පටලවිල්ලක් වෙන්නේ නැහැ. පරියන්කේ ඉන්නවනම් මෙන්න මෙතන හිත තියන්න. සක්මන් කරනවා වෙන්නේ මේකේ හිත තියන්න. එදින්දා වැඩ කරනකොට මෙන්න මෙතන හිත තියන්න ඕන කියන එක කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඒ ටික තමයි අපි දැන් මේ වැඩමුළුවකද පුරුදු කරන්නේ. ඉඳගෙන ඉන්නකොට හිත පිටිගියොත් මෙන්න මෙතන තියන්න. ධක්මං කරනකොට හිත පිට යනවා ගියොත් මෙන්න මෙතෙන් ගෙනත් තියන්න. එදින්දා වැඩ කරනකොට මෙන්න මෙතන තියන්න කියලා පොදුවේ කියන්න තියෙන ඉරියව්ව. එහෙම නැතුව අපි මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න දේත් ගන්න පුළුවන්. ඉතින් මම මේ ගොඩක් කතා කරේ අර එදින්දා වැඩ කරනකොට එහෙම කලකොල භාවයක් නැතුව හිත ගන්න තැන දන්නවනම් එයා සසරණයි සනාතයි. ඒ තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඉතින් අපි භවනා කරනවා කියලා වෙන මොකක්වත් උගන්වන්නේ කලකොල වෙනවා කලකොල වෙච්චාම මෙන්න මේක දිහා බලන්න හිත මෙතෙන්ද ගන්න කියන එකයි මතක් කරන්න තියෙන්නේ ඒ නිසා මේ මට්ටමේ ඉන්න කෙනෙකුට ඒක ඉදිරි භවනා අභ්‍යාසයක් වශයෙන් ගන්න පුළුවන් පිටකී පිටකී වෙලාවේ නැවත හිත ගන්නෙ කොතෙන්ද ගත්තද මොකද්ද ගත්තට පස්සේ විචි දෙය කියන එක පුළුවන් තරම් කමඨාන් වාර්තාවට ඇතුල් කරන්න කියන එක තමයි කියන්නේ. අපි පැය භාගයක් විතර අරන් තියෙනවා පැයෙන්. තව විනාඩි 30ක් විතර තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. වෙන කාට හරි මේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් විවේචනයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දෙවෙනි වරට මෙවැනි වැඩසටහනකට සහභාගී වුණු කෙනෙක්. මුලදී සක්මන් භාවනාව කරන අවස්ථාවේදී වම් පාදයේ තබන විට වම යනු වෙනුත් දකුණු පාදයේ තබන විට දකුණු යනු වෙනුත් මෙනෙහි කරමින් ඉන්පසු එම ලලු පැඳුරේ නම් ලනු පැඳුරේ ස්වභාවය හොඳින් ස්වභාවය හොඳින් බලන්මින් සක්මන් භාවනාව කරනවා එයින් පස්සේ පරයන්ක භාවනාවට පැමිණියාම මුල් කාලේ නම් මූල කර්මස්ථානයේ දෙස හොඳින් බලා ඉන්නකොට සිත සතියේ පිහිටනවා දැනෙනවා. ඇඟ කය නොදෙනී යනවා, කය දරදඬු වුණා වගේ දැනෙනවා. දැන් මෑතකදී ඉඳන් එහෙම වාඩි වෙලා මම දැන් මෙතන කියලා ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්නකොටම සිත සතියේ පිහිටනවා දැනෙනවා. ඒක බොහොම සත්තාදින්ම ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාදයට ඊටා සියුම්ම වෙලා යනවා දැනෙනවා ඒ දෙහිත ආස්වාස ප්‍රාසයවත් නොදෙනී යනවා සියුම් වෙලා ඉතින් ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්ම දේශනාවේදී දේශනා කළා එහෙම වුණොත් දැනෙනවා දැනෙනවා කියලා හිතන්න කියලා ඒ හින්දා මම අද පාන්දර සහ දවල් ඒ එහෙම දැනෙනවා දැනෙනවා කියලා දවල් පැය විනාඩි 45ක් විතර භාවනා කරා. මට තියෙන ප්‍රශ්නය එහෙම ඉන්නකොට අර මූල කර්මස්ථානයේදී බලා ඉන්නවට වඩා බොහොම පහසු බවක් දැනෙනවා. මට තියෙන ප්‍රශ්නය ඒ මුළු කාලය තුලම මා සිටිය යුත්තේ දැනෙනවා දැනෙනවා යයි සිතමින්ද. එහෙම දැනෙන්නේ මට දැනෙනවා ඒ වෙලාවේ හුස්ම හොඳට වැටෙනවා. ඒ හුස්ම වැටෙනවා කියන එකද දැනෙන්නේ කියන එකයි මට තියෙන ගැටලුව. ඒ වෙලා තියෙන භවනා කරන යනකොට භවනාවේ පොට පෑදුනොත් ප්‍රතිපදාව ඉදිරියට ගියොත් තමයි බලාපොරොත්තු වෙන වේගයට වැඩිය ඉක්මනටම හිත අරමුණ කය තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමහරෙකුට හිත කලකොල කරවන සුළුයි මේ මොකද වුනේ කියලා එයා හිතනවා එතකොට මේ තැම්පත් වීම නිසා දැන් මේ සතිය නැති වෙලා වෙන්නේ නැති සමාධිය නැති වෙලා වෙන්නේ නැති භවනා පිට ගිහිල්ලා වෙන්නේ නැති කියන. නමුත් ඒක එකවරේ වෙන එකක් නෙවෙයිනේ ආධුනිකයෙකුට වෙන එකකුත් නෙවෙයි. ඊට පස්සේ කියනවා යම් හේකින් ඒ වගේ හිත හිතුවට වඩා ඉක්මනට තැම්පත් වුණොත්, කය හිතුවට වඩා ඉක්මනට තැම්පත් වුණොත්, අරමුණ හිතුවට වඩා තැම්පත් වුණොත් සැකනම් මම ඉහි ඉන්නවා කියනක මෙනේ කරන්න කියලා. මම මෙතන ඉන්නවා නැත්තම් දැනෙනවා නැත්තම් මැරිලා නැහැ කියන එක මෙනෙහි කරන්න කියනවා. ඉතින් ඒක උඩ තමයි තේරෙනවා දැන් අර වගේ ඒකේ එල්ලකට වෙද විද විද ඉන්න ඕනේ නැහැ සාමාන්‍ය tempatකමක් තියෙනවා. අර මෙනෙහි කිරීම නිසා tempatකම් පිළිබඳව සැකයක් බයක් නැහැ. එතකොට ඒක තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් මෙනෙහි නොකරම ඒකට යන්න පුළුවන්. ඉතින් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ ඉන්නවා කියලා හෝ හිඳිනවා කියලා හෝ තමන්ට විශ්වාස නම් මෙනෙහි නොකර හිටියොත් අර සාන්තිය තවත් වැඩි වෙනවා. මෙනේ කිරීමේ කලබලියක් නැහැ නේද? එතකොට ශක්තිය වැයවීමකුත් නැහැ නේ. ඒක තැම්පත් වෙන්න පටන් අරගත්තට පස්සේ පේනවා. කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර තැම්පත් වෙච්ච එක තව තවත් සියුම් භාවයට තැම්පත් භාවයට යන්න පටන් අර ගන්නවා ලෑස්ති වෙලා ගියොත් නම් මේක හරි මේක ප්‍රතිපදා මේක ඉස්සරහට කියලා තමයි හොඳට හුදකලාව හොඳට විවේකේ තේරෙනවා. එන්නේ එන්නේ එන්නේ මම තනි වෙනවා, මට පාළු වෙනවා, මට බය හිතෙනවා කියලා ශ්‍රද්ධාවේ අනිත් පැත්ත આવොත් එතකොට යෝගාවචරයට ආපහු දුවගෙන එන්න හිතෙනවා. අර හිටපු දන්න තැනට ඒ මොකද නොදන්න තැනට බයක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපිට ශ්‍රද්ධාව තියෙනවද නැද්ද කියලා තේරෙන තැන. බුදුහාමරෝ පිළිබඳ සද්ධාව තියෙනවා නම් නොදැන හිටියත් මෙතෙන් ආයේ ප්‍රතිපදාවක් දිගේනේ. මෙතෙන් ආයේ භාවනාවක් දිගේනේ. ඒ යෝගාවචරයේ හිස්තැනට දන්න තැනට යනවා. එතෙන්ට යනකම් ගිනින හැරමිටියක් වගේ උපකරණයක් වගේ තමයි මෙනෙහි කරන ක්‍රමය. මෙනෙහි කිරීමෙන් අපි ඒ පැත්තට යන්න පොඩි අඩහැරයක් පාලා දෙනවා. මෙනෙහි නොකරත් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් එතන ගියාට පස්සේ සමහරට අර නැති විචානපනේ ආයෙත් පේනවා, සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, වේදනත් එනවා. කිසිම දෙයක් ඇගේ වදින්නේ නැහැ. එහෙමයි එහෙම තියෙද්දි Tamanට කරන්න තියෙන්නේ මේ මුරු මේ පොකුරු ඇසට අහුවෙච්ච මිනිස්සෙක් වගේ කැමති නම් තෙමෙන්න පුළුවන්, කැමති නම් නොතෙමෙන්න පුළුවන්. අරමුණු තිබුණාට ඕනනම් හිත කරදර ගන්න පුළුවන් ඕනනම් හිත කරදර ගන්න නැතු වෙන්න පුළුවන් දෙකම කරලා බලන්න. එහෙමයි සයින්. මොනවාක්වත් කෙරුවට හරියන්නේ නැහැ. හිත කරදර ගත්තත් තේරෙනවා මේ අනවශ්‍ය දෙයකට මේ හිත කරදර ගන්න කියලා. හිත කරදර නොගෙන හිටියාම තේරෙනවා අපි අත දැම්මේ නැත්නම් අත පෙගෙන්නේ නැහැ. මේ දේවල් එන්නේ අපට කරදර කරන්නේ නෙවෙයි. අපි තමයි මේ දේවල් වලට කරදර කරන්නේ. ඊට පස්සේ ඊට පස්සේ භාවනා විසින් භාවනා ගෙනියන පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී සියුම් සුසර කිරීම හැසිරවීම වගේක් තියෙනවා. ඒ වෙන මොකකටවත් සම්බන්ධ ඒවා නෙමෙයි. තමන්ගේ ඇදහිල්ල සම්බන්ධ දේවල්, තමන්ගේ විශ්වාසය සම්බන්ධ දේවල්, තමන්ගේ සද්ධාව සම්බන්ධ දේවල්, තමන්ගේ විචිකිච්ඡාව සම්බන්ධ දේවල්. මේ විචිකිච්ඡා එක්කන ওই තත්ත්වයටදී බුද්ධමාකාර වේදකටපත් වෙනවා. මේ මොකද වෙන්නේ මොකේද භාවනා කරන්නේ මොකද්ද අරමුණ කොහෙද සතිය කොහෙද කිය කියා කලබල කරනවා. නමුත් භාවනා දිගේ හොඳට පියරෙන් පියරට අනේ කරන්න තියෙනවා. ඔක්කොම ඒ අඩුම කරනම අවශ්‍ය කරන්නේ ළමයා නැගිටිනකන් තමයි දඬුවට අවශ්‍ය කරන්නේ. නැගිටට පස්සේ දඬුවට ඕනේ නෑනේ. ඊට පස්සේ ළමයා නැවිදිනවනේ. ඊට පස්සේ තුර දඬුවට ගහන්න ගියොත් එහෙම ඔහුගේ ගමනට බාධායි ඒක. අන්න වගේ භාවනා නැගිටින්න හදනලා නැගිටින්න දෙන්නේ. එතකොට වරදින්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපිනේ ඉඩ දීලා තියෙන්නේ. බෑනේ. පාලනය කරගන්න බැන්න මෙනේ කරන්නේ. මෙනි කරන්නේ ඉන්නවා කියලාද ආස්වාද ප්‍රසවාසයේද එහෙම නැත්නම් සද්ද වේදනද හිතවිලිද ඕන දෙයකට පරාසෙම ඉඩ තියෙනවා. ඒකට අපි කියනවා ආර්ය පරිේශණය කියලා. ඒ නිසා එතනින් එහාට දැඩි නීති සංග්‍රහයක් නැහැ. දැඩි ආවල් දෙයක් කරපන් වෙන දෙයක් කරන්න මේපා කියන කතාවක් නැහැ. ඕන දෙයක් කරලා බලතයි. මොකද යෝගාවචර කරන දෙයට යෝගාවචරයටම එතනදීම ප්‍රතිඵල ලැබෙනවා. හොඳම දේ මොනවාක්වත් කරන්න එපා. එහෙමයි සර්. ගෞරවනීය සයන්ස මේ ඒ මට එවෙලේ තව ඉන්න පුළුවන් හිතුණා. ඒ තව සක්මන් භාවනාවක් දැන් කරන්න එපායිනේ කියලා හිතලා තමයි නැගිට්ටේ. එහෙම කාල වේලාවක් හම්බෙච්ච වෙලාවක් ආවොත් තමන්ට මේ වගේ වැඩමුළුවකදී නැත්නම් ගෙවල් දොරවල් තියෙන බග කිමියුතුකම් නැති වෙච්ච වෙලාවක ටික ටික වැඩි කරලා බලන්න පුළුවන්. ඒ වැඩි කිරීමෙන් තමයි තමන්ට ආත්ම විශ්වාසයේ චිත්ත ශක්තිය වැඩෙන්නේ. ඒ මොකද හැම වෙලාවෙම අපිට මේ එකලස හම්බ වෙන්නේ නැහැ. ඒකලස ආපු වෙලාවේදී තමන්න තියෙන තමන්ගේ ගමන කරගන්න ඕනේ. ඒ වෙලාවට ඒක ඒ වගේ එකලස ආපු වෙලාවේ පරියන්කේ දිගට ගියත් හරියට தත්ත්වේ දැනගෙන නැගිටලා සක්මණට ගියත් වෙනසක් වෙන්නේ නැහැ. නැගිටලා ගියා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ මම මේ අවශ්‍ය වෙලාව ආවා, gediy ගැව්වා, මම නැගිටලා යනවා. නමුත් අර එකලස අර ඇති වෙච්ච සමතුලිත භාවය, අර ඇති වෙච්ච උදේකලාව එහෙම ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ ඇති වෙන එකලස ඇති වෙන හුදේකලාව ඉරියව්ව හා බැඳිච්ච එකක් නෙවෙයි. ඒ වෙලාව නැගිට්ටයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි කැඩෙයි කියලා හිතනොත් කැඩෙනවා. දැන් මේක කැඩෙන්නේ නැහැ. මේ තිබිච්ච දේ මන් නැගිටිනව නැගිටට මොකුත් වෙන්නේ නැහැ කියලා බැලුවොත් පොඩි හැල හැප්පීමක් වෙනම්සක කැඩෙන්නේ නැහැ. ඒකෝට තමයි තේරෙනවා මේ තනවා වඩාගත්ත සතිය කොයි වෙලාවක හරි හැදිලා ඉන්න ඕනේ මරණදීවත් හැලෙන්නේ නැති මට්ටමට. ඒක තමයි මේ පොඩි පොඩි හැල හැප්පීම් අතරේ සතිය පවත්තලා පවත්තලා ඔය අපිව කල්පනා කරන්නේ දේවල් අපේ ඕනකමට ඔළුවේ දාගෙන හිටනක් කරගන්නවා මිසක් ආ ඔය එක දෙයකවත් ගන්න ඇති හරයක් නැහැ. කොටින්ම දවස් දෙකක් ගියාට පස්සේ ඒක මාත්‍රකාවකවත් වටිනාකමක් නැහැ. අපි මේ වලි බලිකගෙන තියාගත්ත හනුම වගේ පනිනවා ගත්තෙන් අතර පැන පැන ඉන්නවා දැවෙනවා පිච්චෙනවා නැහිනවා කියලා මොන බොරුද හිට වෙනකොට මොකක්වත් මතක නැහැ. මේ අවුරුද්ද දවසේ අපි 24 යනකොට 150ක් ඔක්කොම අමතකයි. ඔය දැවිච්ච වෙලාවේ නටන එකට තමයි පෘථජනය කියන්නේ. ඔය ගණන් ගන්න එපා. තව අවුරුදු 100ක් ගියාම 100ට 100ක්ම ඔක්කොම ඉවරයි. හුඟක් කරලා තියෙන්නේ අවුරුදු 100ක් ඉන්නේ. ඒකයි ඒක බලා ගන්න විදියක් නැත්තේ. ඔය අපි නටන මොනම දෙයක්වත් අදාළ නැහැ තව අවුරුදු 100කින්. දැන් අපි ওই පෙට්‍රල් පුච්චන කිසිම දෙයක් අදාළ නැහැ තව දවස් දෙකකින්. ඉතින් ඔය තියෙන වෙලාවෙ ඉව අල්ලගෙන උඩ නටන නටන එක තමයි අපි පුතක් යන කියන්නේ. භාවනා කරනකොට වෙනවා. ඕනේ නම් නටත හැකි. ඕනේ නම් පොකුරු වැසට දෙවෙන්න පුළුවන්. ඕන නම් නොතෙමි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන නම් මෙනෙහි කරන්න පුළුවන්. ඕන මෙනෙහි නොකර ඉන්න පුළුවන්. ඕන මූල කර්මත්තානේ මෙනෙහි කරන්න පුළුවන්. ඕන නම් අතිරේක අනුකුරු මෙනෙහි කරන්න පුළුවන්. ඕනේ නම් ඉරියව මාරු කරන්න පුළුවන්. ඕන නම් ඉරියව මාරු නොකර ඉන්න පුළුවන්. ඔය එකකවත් සීමා බන්ධන නැහැ මේ සතිය ඍජු වෙලා ආවට පස්සේ. දැන් තා තියෙන විනාඩි 15ක් 20ක් විතර වගේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහරවිට මට සක්මන් භාවනාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම ස්වාමිනාංශ මම සක්මන් මළුවේ කීප වාරයක් ඇවිදිනවා. මම දැන් මම ඇවිදිනවා කියන සිතුවිල්ල මෙනෙහි කරගෙන. එහෙම ටික වෙලාවක් යනකොට හොඳට දෙපායේ සතිය පිහිටනවා. ඒකම මට හොඳට දෙපා මාරුව හොඳට දැනෙනවා. එහෙම වට කීපයක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මගේ හිත එක තැනකට මේ නලල මැද්දට වගේ කේන්ද්‍රගත වෙලා නතර වෙනවා වගේ. ඊට පස්සේ හිත එතන නතර වෙලා මම ඇවිදින කය ඇවිදින දිහා හිතින් බලාගෙන ඉන්නවා. ඒතර දෙපා මාරු වෙනවා මුලැමැදාග පොළවේ ගැටෙනකොට එතන තියෙන ධාතු ලක්ෂණ ඒව ඔක්කොම හොඳට දැනෙනවා. හිත පැත්තකට වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. මෙහෙම ටිකක් කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ටික වෙලාවකින් මට දැනෙනවා මම නෙවෙයි වෙන කෙනෙක් ඇවිදිනවා සිත එක තැනකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා වගේ දෙයක්. ඒ වෙලාවේ හිත නිතර පිට යන්නේ නැහැ. පිට ගියත් සමහර වෙලාවට යනවා ඉක්මනට ආපහු එනවා. මෙහෙම ටික වෙලාවක් කරගෙන යනකොට ටිකෙන් ටික මට දැනෙන ගතිය සංඥාව අඩු වෙගෙන වගේ ගිහිල්ලා හිත සමාධිමත් ගතියක් වගේ එනවා. ඇස් පිල්ලම් ගහන්න හිතෙන්නේ නැති තරම් හිතට සමාධියක් වගේ එනවා. එහෙම ටික වෙලාවක් යනකොට මට දැනෙනවා වේදනාවල් දැනෙනවා. එතකොට හිත ඒත් ඒ වගේට බාධාවක් වෙන්නේ නැහැ. සිත සමහරලාට ශබ්ද ඔස්සේ පිට ගියත් ඒක දැනුවත්ව තමයි පිට යන්නේ. අවස්ථාවේදී සතියෙන් තමයි මම ඉන්නේ. හිත දැන් තියෙන්නේ මෙත් ශබ්දයක කියන එක මම දැනුවත්ව තමයි සිත පිට යාමක් වෙන්නේ. එහෙම ටික ටික එහෙම යනකොට ක්‍රමයෙන් මට දැනෙන ගතිය අඩු වෙනවා. ගමං ඇවිදින එකත් නිකන් හුළඟට පාවෙන සරුංගලයක් එහා මෙහා පාවෙන වගේ දැනෙන්නේ. මෙහෙම ටික වෙලාවක් කරගෙන යනකොට ස්වාමීන් සිතුවිලි එනවා. සමහරවිට නට කුසගින්න වගේ දැනනොත් ඒකම කන කෑමක් මතක් වෙලා ඒ පිළිබඳ ආසාවක් ඇති වෙනවා. අනහයට සුවඳක් වගේ දැනුනොත් ඒ ඔස්සේ හිතට කැමැත්තක් ඇති වෙලා ඒව ඇති වෙලා නැති වෙලා යනවා. මේ ඔක්කොම දිහා මම බලාගෙන ඉන්නවා මේ කිසිම දෙයක් මගේ පාලනයෙන් තොරයි. සාමාන්‍යයෙන් මට ටික වෙලාවක් යනකොට ආයේ එපා වෙලා තියෙන මිද්ද ගතිය වගේ ඇති වෙනවා. ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ කිසි දෙයක් කරන්නේ නැහැ කවුරුත් මම බලාගෙන ඉන්නවා වගේ දෙයක් තමා ස්වාමීන් වහන්සේ තියෙන හිතට හොඳට සමාධිමත් ගතියක් දැනෙනවා එන්න එන්න අර දැනීම් අඩු වෙලා යනවා. ඒ වගේ අන්තිම සාමාන්‍යයෙන් පැයක් පැයකමාරක් වගේ මම දවසකට භාවනා කරනවා. සාමාන්‍යයෙන් දැන් ටික කාලෙක ඉඳලා ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. මේකේ මුකුත් වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන මේ කරන විදිය හරියද නැත්නම් මේක වැරද්දක් තියෙනවා නම් හදාගන්න හෝ වැඩි දියුණු කරගන්න මොන හරි උපදෙස් ලබා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ මම ඉල්ලා සිටිනවා. එතකොට මේ සක්කොනේදී මේ ලැබෙන තොරතුරු ප්‍රශ්නයක් විදිහට ලැබෙන්නේ ඇත්තටම ප්‍රශ්නට උත්තරයක් විදිහටද? ඉබේම වැඩේ වෙනවා. මේ දැනෙන්නෙත් නෑ ඉබේ කරන එක සක්මන පිළිබඳව නැගී යුතු ප්‍රශ්නයක්ද නැත්නම් සක්මන් භවනා කරපු නිසා සතිය පිටුම් නැහැපිච්ච පිළිතුරක් කියලාද හිතේ. සතිය පිටුම නිසා ලැබුණ දෙයක් ස්වාමීන් වහන්සේ සමිනස් මට දැනගන්න මේක තව වැඩි දියුණු කරගන්න මොන වගේ දෙයක් කරන්න. වැඩි දියුණු කරන්න විදියක් නැහැ. දැන් පටන් ගත්තේ සක්මන පිළිබඳ ප්‍රශ්නයක් කියලානේ ප්‍රශ්නයක් වෙන්නේ. දැන් මේකේ පිළිතුරක් ප්‍රශ්නයක් කරගත්තට පස්සේ කොහාට උත්තර දෙන්නේ? අපිට මොනවා කරන්න ගියත් මේ ඇති වෙන තත්ත්වය අපි ප්‍රශ්නයක් කරගන්න ප්‍රශ්න නෙමෙයි මේ දඟලලා දඟලලා ලැබෙන උත්තරයක් මේ. ඒ උත්තරේ වර්ණගන්නේ ප්‍රශ්නයක් වශයෙන් නම් ඊට පස්සේ ඉතින් අර කඩුව කියලා ගත්ත මිනිස්සෙක් වගේ වෙනවා. මේක උත්තරයක් කරගන්න. ඊට පස්සේ බලන්න සක්මනේ විතරද මේක වෙන්නේ? බත් කනකොට මේක කරන්න බැරිද? වෙන ගමනක් යනකොට කරන්න බැරිද? නානකොට කරන්න බැරිද? මේක උත්තරයක් නම් ඕන දෙක ගන්න පුළුවන්. දැන් මේ මෙච්චර ලස්සට වෙච්ච දේ ප්‍රශ්නයක් කියලා ඇන්ලොප් එකට දැම්ම ප්‍රශ්න කියන ඇන්ලොප් එකට කොහටද ප්‍රොසෙස් වෙන්නේ? කොහට කියලාද ප්‍රොසෙස් වෙන්නේ? ඒ නිසා කායින්වත් ආන්න දැන මේ Tamanට හම්බෙන හැම භාවනා ප්‍රතිඵලයක්ම කක්ක කොටට දානවා. නැත්තම් මේ කුණු මල්ලට දානවා. ලැබෙන කුණු කන්දල් ටික තීරම කරඬුක තැම්පත් කරලා උදේ හන්දෑව වැඳ වැඳ ඉන්නවා. ඒ නිසා එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රශ්නයක්ද පිළිතුරක්ද කියලා අහන්න. සතිය පිහිටපු නිසා මට හම්බෙච්ච දායාදයක්, මට හම්බෙච්ච ආශිංසනයක්, මට හම්බෙච්ච උත්තරයක්ද? එහෙම නැත්නම් ප්‍රශ්නයක්ද කියලා. මේක උත්තරයක් වශයෙන් බලන්න බලලා ඉතින් මේක උත්තරේ නම් සක්මනේ ඒක අනික් වැඩ වලටත් දාන්න. එහෙම කිව්වම රිදෙනවා දීද. මට ඕනේ රිදවන්න. කිසිම කෙනෙකුට මේ භාවනාදී එනදී නම් වණන් දාන්න නැතුව ප්‍රකාශ කරන්න දන්නේ නැහැ. ඒකෝ ඒක ප්‍රශ්නයක් කරගන්න. එතන නිකන් හිතනවා මේ කොලයක් ලිව්වොත් ප්‍රශ්නයක් තියෙන්න ඕනයි කියලා. එහෙම ගන්නෑ. කමඨාන් සුද්ධ කරනකොට ප්‍රශ්නයක්ම තියෙන්න ඕනේ නෑ. ඒ නිසා පිටරටින් හරි ප්‍රශ්නයක් ගෙනත් දාගන්නවා මේ ප්‍රශ්න. මේ ටික නම් හරි ස්වාමීන් මේක ප්‍රශ්නයක් කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ නිසා මේක උත්තරයක් වශයෙන් බලන්න ආඩම්බරෙන් කියන්න පුළුවන්. සතිය පිහිටියොත් අපිට මේක තමයි සිද්ධ වෙන්නේ කරන්න ඕන දේ කෙරෙයි. තමයි පැත්තක ඉඳලා ඒක දිහා බලන්න ඉන්න පුළුවන්. ඒක බලන්න ඊට පස්සේ ආනිකේවට දාන්න. සක්මන වගේම ඉදින්දා ජීවිතය ඇවිදිනකොට කනකොට යනකොට එනකොට පොඩි පොඩි පරි මේ මේ ජවනිකාවලට දාලා බලනෝ දීර්ඝ කාල පැයකමාර කරන වැඩේ විනාඩියකමාරට කරක් පොඩි වැඩක්. ඒකෙදි ඔය මේක උත්තරයක් කරගෙන කරන්න පටන් අරගත්තොත් සතිය කෘත්‍ය ඔච්චරම තමයි. එන්නේ එන්නේ ආසානේ දුරු කරලා වැඩ ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා තමන්න තියෙන්නේ දුරස්ත බැල්මකින් බලන්න එක විතරයි. මොකද්ද තේරෙන්නේ? ස්වාමිනාංශ මේක හොඳ ප්‍රතිඵලයක් විදිහට බාර අරගෙන තව වෙනත් එදිනදා වැඩ කටයුතු වල පරයන්ක වගේ මේක අත්හදා බලන්න මේ தත්ත්වය ලබා ගන්න උත්සාහ කරන්න කියනවා. මේ සතියෙන් ලැබෙන දේවල් වලට ඒ ස්වභාවයක් තමයි සතියට කරන කෘත්‍යයේ නම්බුව කවදාකවත් අපි සතියට දෙන්නේ නැහැ. එක්ක වෙන චෛතසිකයකට දෙනවා එහෙම නැත්නම් මේක වැරද්දක් කියලා කියනවා. සතිය කවදාවත් චෝදනා කරන්නේ නැහැ. කවදාවත් චෝදනා කරන්න දන්න හැමදාම මගෙන් තමයි වැඩ ගන්න යමුත් මේ ලිදෙන් වතුර බීලා ගඟට ආවඩන අමනුස්ස જાතියක් මිනිස්සු කියලා කියන්නේ. ගඟෙන් වතුර ලිඳෙන් වතුර බොන්නේ ආවඩන්නේ ගඟට. ආවඩන්නේ මුහුදට. මොකද මේ සතිය කර දෙන කෘත්‍ය ගෞරව කරන්න දන්නේ නැහැ. ඒක ඒක හදලා දෙන එක ඒක හදලා දෙන එක නෙවෙයි පණ්ඩිස්වාංශ කියන බුරුමේ ඒක ගුරු මේ ඒ දෝෂේ ගුරුවරයා ගාව තියෙන ගෝලයා ගාව තියෙන දෝෂය ඇත්තටම ගෝලයාගේ නෙමෙයි තන්නිකටම ගුරුන්වංශික වැරද්දක් කියලා. අපි ජීවිතේ ජීවත් වෙන්නේ කොහොම නෙමෙයි ජීවිතේ ජීවත් කරන්නේ මොනවා හරි කාටට කුණු කන්දල හේතු කරලා යනවා. මේක කියලා දෙන්න ඕන ගුරුවරයා කතා කරලා උඹට ඕක තීන තාක්කල් ඔබ සංසාරේ බිඳවනවා. උඹට සහ ගහනවා. මෙන්න මේ විදිහට දාලා බලපන් මේක. ඉතින් කවුද පිළිගන්නේ? අර කියාවු එකම ගහපා දෙන්න හදනවා මිසක් මේක භාවනා ප්‍රතිඵලයක් කියන පැත්තට ගිය ගමන් තේරෙන පටන් ගන්නවා මොනම දෙයක් තවත් නෙමේ ලාභෙ ලැබෙන්නේ යහ කල්පනාව හරියට කල්පනාව නිසා දැක්ම නිසා ඊට පස්සේ තේනවා ඉතින් ලැබිච්ච ප්‍රතිඵලයක් නදන් තියෙන්නේ ආයෝග චෝදනා මල්ලට දාන්නේ එහෙම නැත්නම් ඇල්ලොප් එකේ චෝදනා නම ලියන්නේ මේ වෙච්ච දේ විදියට කියනවා. එතකොට කියද ඒ ආයේ කොහොර නෑ නා අනිත්‍යවල කළ බලපන් කියන එක සාධාරණයි. දැන් වෙන තව කාට හරි මයික් එක තියෙනවද ඔතන අර ඇවිදින මයික් එක. අවසරයි සමින්නාංශ මට තියෙන මේ මගේ මම කියන මේ වார்த்தාවක් මම මේ වර්ෂාණ්ඩ අපු දෙවෙනි අවස්ථාව. ඒ වගේම කුණෑල්දී ඔබ වහන්සේගේ නිදේශන වලට මේ සම්දිලා තිනවා. මට තින්නේ අර මේ එදිනදා ජීවිතයේ සතිය පිළිනකොට මම කරන දෙයක්. මේ මම ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් අර මම අපි මහරි ගන්නවා තියෙනවා. ඒ විදිහට මුලදි කරා. ඊට පස්සේ මේ මට ඊට වඩා තේරෙන ස්වාමීන් වහන්සේ මේක මේ අර ගිය ගිය පාරවර්සානේ මේ ඔබ වහන්සේ කියපු දේශනාවට සවන් දීලා මේක මේ හේතුඵලයක් වශයෙන් දකින්නවනම් හොඳයි කියලා. මම කප්පිය සාමාන්‍යයෙන් මම ජනලෙන් එළිය බලන් ඉන්නවා නම් මට වෙනවා වහිනවා, කුරුල්ල වෙනවා, ආය හුලං හමනවා වගේ මේ වෙන සිද්ධියත් මේ ඒ විදිහට මම දකින්න උත්සාහ කරනවා. ඊටසේ මේ මෙතන මම ඉහිලා මේ මෙතන හේතුඵලයක් මිසක් මෙතන මම නෑ කියලා මට මේ මේ තේනතර මේ ලොකු සහනයක් වෙනවා සමිනාස. ඒ වගේම දැන් මේ මොකක් හරි කෝපයක් වගේ එනකොට මෙතන මම නැහැ කියනකොට මේ කියලා හිතනකොට මේ එතන සහනයක් වෙනවා සමිනාස. ඒ හින්දා දැන් හිත අර මේ සතිය ඉල්ලන ස්වභාවයක් තියෙනවා සමිනාස. ඒක මට ලොකු මේක සහනයක් වෙලා තිනවා. එතකොට අර අර සාමාන්‍ය අපි මේ දුර්වල පුද්ගලෙක් කියන්නේ බලවත් පුද්ගලෙක් මට මේ පිටපත යනවනේ දැන් අපි මොකක් හරි අර මේ සණ්ඩුවක් වුණොත් එහෙම පොලිසියට යනවනේ. ඒ වගේ මේ ඒ වගේ මං <coughs> මේ සතියට මේ පුරුදු වෙලා හිත දැන් කියනවා මේ සතියට ගියා නම් මීට වඩා අපිට සහනයක් තියනවා කියන එක සතිය මේ හිත ඉල්ලන ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට එහෙම හේතුඵල වශයෙන් දැකලා මේ ඒ විදිහට කරන් යන්න ප්‍රසූද කියලා. ඔය හේතුඵල වශයෙන් දකින්න පුළුවන්නේ අචේතනිකව සිදුවෙන වැඩවල විතරයි. හිතාමතා කරන දෙයක් එහෙම නැත්නම් Taman චේතනාපූර්වක කරලා දැන් අපි හිතනවා සත්‍යක් මරනවා. සත්‍යක් මරනවා. මරලා ඒකත් හේතුඵලයක් කියන. එහෙම කරන්න බෑනේ. සත්‍ය කපැති මැරුණට නම් කමක් නැහැ. ඒක හේතුඵලයක් වෙන්න පුළුවන්. නමුත් අපි හිත හිතා දන දන අපරාධයක් කරලා ඒකත් හේතුඵලයක් කිව්වොත් එimhe අපි විශාල වශයෙන් මේ ආචාර ධර්ම වර්ධ ගන්න. අපි දන දන හොරකමක් කරලා ඒක හේතුඵලයක් කරන්න බෑ. ඒ නිසා හේතුඵල ධර්මයට ගැලපෙන්නේ අචේතනිකව සිදු වෙන දේවල්. ඒවට ධර්මතා කියන තමයි පාවිච්චි කරන්නේ. හිතාමතා යමක් කරනවා නම් ඒකට අපි හේතුඵලයක් කිව්වත් නැතත් කර්මය වැඩ කරන්න පටන් ගන්නවා. එදාට අපිට ඉතින් අවශ්‍ය දඬුවම් ලැබෙනවා. අරකනම් පහසුයි. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. කවුරු හරි යමක් ආර්දනා කෙරුවේ නැත්නම් මොනවක්වත් කරන්න එපා. කරන්න ඕනේ අවශ්‍යතාවයක් තියෙනවා විතරයි. පුරුද්දර කරන දේවල්, ලැබෙහිර කරන දේවල්, යුතුයකම් කියලා අපි හිතලා කරන දේවල් තේරම අපිට අන්තිමට කොයි මල්ලට දානවද කියලා කියන්න ගන්න. ඒක හේතුඵලයක්ද හිතලා කරපු දෙයක්ද නොහිතා නොමතා කරපු දෙයක්ද කියලා බලත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ කාගේ හරි මඟුලකට ඇඟිලි ගහලා අපි හිතලා අපි පටවගෙන ඇඟිලි ගන්න. ඇඟිලි ගැවුවට පස්සේ ඉතින් මාරයට කරන දෙයක්වත් නැහැ, යම රජුරණ කරන දෙයක්වත් නැහැ, කර්මයට කරන දෙයක්වත් නැහැ. අපි ඉල්ලගෙන කන්නේ. නමුත් අර ඔය මට්ටමට යන්න ඒ මොකොත් දැන් ඉඳ ගන්නවා, හිතාමතා මොකුත් කරන්නේ වෙන දිහා බලන්නේ. ඔක්කොම හේතු බලන. තක්පම් කරනවා කොහෙවත් යන්න නෙවෙයි. එහාට මෙහාට ඒක දිහා බලන ඔක්කොම හේතු බලන. වැස්සක් දිහා බලනවා. අපි වහිනවා නෙවෙයිනේ. ආන්න මේ මේ தത്വෙදී අපිට ඕනේ අපි එදිනදා වැඩ ඔළුවේ දාගන්න නැතුව නිකන් දවසට විනාඩි 5ක් 10ක්වත් යනාතේ යන්න ඇරලා එතකොට නම් හේතුඵලයේ ගන්නවා. දැන් දල වශයෙන් කියන්න තියෙන්නේ චේතනාපූර්වක කරන වැඩවලට ඔක යොදන්න බෑ. අචේතනිකව සිටින වැඩවලට කරන්න පුළුවන් වුණොත් ඒකට ධර්මතාවයක්. නමුත් දවසින් දවස දවසින් දවස චේතනාපූර්වක ප්‍රමාණය අඩු වෙලා අචේතනික ප්‍රමාණය වැඩි වෙනවනම් ඒකට අපිට කියත හැකි යහ ජීවන රටාවක් කියලා. සම්මා ආජීවය හරියනවා. එහෙම නැත්නම් කරත්ත බැඳගත් ආහාරක වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් චේතනා බහුල කරගෙන ජීවත් වෙනවනම් ඔය හේතුඵල ධර්මය බලන්නත් බෑ බැලුවට වැඩක් නෑ මොකද අර චේතනා වැඩ කරන නිසා පුළුවන් තරම් ඒත් එක්ක බලන්න දවසේ කොච්චරක් අපිට මේ කරබුරුල් ඇරලා යනාතේ යන්නලා බලන්න ඉන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා. ඒකට ලැබෙන ආනිසංශය තමයි ඒවා හේතුඵල ධර්මයක් අනුව අපිට දකින්න පුළුවන්. ඒක නම් උනන්දු කළ යුත්තක්. දැන් මට සතිය තුරට ගිහිල්ලා මට සහනයක් ගන්න පුළුවන් කියන එක ඒ විදිහට ඒක එතකොට අර කේන්තියක් වෙන වෙලාවේ මේකේ හේතුඵලයක් කියලා බලපුවාන් කේන්තිය ගැම්ම කඩලා යනවා. එහෙමයි. ඒක මම නෙවෙයිනේ කරන්නේ. හැබැයි මම කාට හරි කේන්තිය දැන දැන කරුවා නම් අර බැලුවට කැඩෙන්නේ නැහැ. මොකද එතකොට මම පටන් ගන්න සේවනූල ගිනි අරගෙන ඉතින් ඒ නිසා කේන්තියක් ආසාවක් නිදිමතක් මොනවාවත් අ හේතුක අප්‍රත්‍යයෙන් එන දෙයකට ඒක දිහා බලද්දී මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙනේ ඒකට ඒකේ ගැම්ම කඩලා යනවා. ඒක අපිට තියෙන ලාභයක්. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් එදිනෙදා ජීවිතයේදී හිත පිට ගියහම ඒ හිත නැවත මම පුරුදු වෙලා ඉන්න හැම වෙලාවෙම මේ හෘදය වස්තුව තියෙන තැනට ගෙනල්ලා ඊට පස්සේ තමන් කරන දෙයට ඒක යොමු කරන්න. එතන මොකක් හරි මට හිතෙනවා එතෙන් ඒ එහෙම කරනකොට ස්වාමින්වහන්සේ ඒක ටිකක් හුරු පුරුදුයි වගේ කියලා මට. හෘදවත්ව තියනවා කියලා ජෝර්ද? කොහොමද දන්නේ? දැන් Papuව මැද හරියට අර හුස්ම දැනෙන එතන තියෙන්නේ මේ හිතලුවක්. අපිට හෘදේ වස්තුවක් තියෙන එක දකුණු වම් පැත්තේ තියෙන්නේ මෙච්චර මෙච්චර කියන ඔක්කොම හිතලුනේ. කොහොමද දන්නේ? ඔළුව ඇතුලේ මොලයක් තියෙනවා කියලා දන්නේ කොහොමද? කව කියනවා මේ හිතේ හිත තියෙන්නේ මොලේද හෘදේ වස්තුවේද කියලා එන රණ්ඩු කට්ටියේ. ඔය කතා කරන එකෙකුට ඔක්කත් මොලෙත් නැහැ හෘදේ වස්තුවත් නැහැ කියලා මං කියනවා. එනිසා මොනම දෙයකට ඔක්කත් අපි දන්නේ නැති තැනකට යොමු කරවන්න එපා. එතකොට යොමු කරවන්නේ ප්‍රත්‍යක්ෂ කළ නොහැක්කකටනේ. ඒවට අපි සමතරමුණු කියලා කියනවා. සමත භාවනාවේ එහෙම කියනවා. දෙයන්නාංශ මවාගෙන දෙයන්නාංශට කියනවා. එනතන් බ්‍රහ්මන්ට කියනවා. එනතන් අවුරුම දාස් කියනවා. ඉතින් අල්ලාහ් අක්බර් කියනවා. කවුද දැකලා තියෙන්නේ? බුදුජනන්සේ එහෙම කියන්නේ බුදුන් කියනකොට අත ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් උදාසීන අරමුණට දාපන් එතකොට ඒකේ පදනමක් තියෙනවානේ අපි මේ වහංගුවට ගන්න දේ වහංගුවට ගන්න ගල පෙරලෙන ගලක් වෙන්න හොඳ නැහැනේ. ඒක අයිය ගලකට තියලා පය වහංගු කරන්න. ඉතින් වහංගුවට ගන්නෙත් අපි හෙල්ලෙන එකක් නා. අර අපි ඉස්කෝලේ යන කාලේ මේ මම ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා හිටිය සර් මේ ඉස්කෝල ලොකු සර්ට ජෝහෝතා කියලා නමක් දාලා තිබුණා. ඌට කැලපත්‍ර ගහ දෙනවා පගාමාරුවයි කියලා. මං යනකොට ඉස්කෝලේ පලාතක තියෙන වැසිකිළි ඔක්කොම ජෝතා වගා මරුවා දරුවන් ජෝතාගෙන් බේරා ගන්නවා කියලා හරියට පළාපත්‍ර ගහගෙන මං ඒ සිද්දි තේ ඉස්කෝලේ ගියා. ඉතින් ඒ තර එක දවසක් කන්දේ මෙහෙම කන්දේ අපේ ඉස්කෝලේ තියෙන්නේ. ඒකේ මේ වාහනේ අරගෙන යනකොට එන්න වැලමිට හන්දුවකදී කාර් එක පිටිපස්සේ පිටිපස්සේ එන්න ගියා. ඉතින් පාර ඉස්කෝලේ යන ළමයෙකුට කතා කරලා කිව්වලු මිකට ළමයා අඩයක් තියපන් කියලා. ඉතින් ඌ ගෙනල්ලා තියලා ගියාලු. හැබැයි කාර් එක හිටියේ නැතිලු. බලනකොට පෙඟිච්ච පාන් ගෙඩියක් තියලා බනිස් ගෙඩියක් තියලා තියෙනවා. ඒදසල බනිස් තියනවා ඉස්කෝලේ. පෙඟිච්ච එකක් තියලා සර්ට පේන්න තියලා ගිහිල්ලා. ඉතින් සර් හිතුවා මේක හැපිලා නතර වෙයි කියලා. හැපිලා නතර වෙන්න බෑනේ බනිස් ගෙඩිය චප්ප වෙනවා. ඒ වගේ අපි අර පිට යන හිත ගෙනල්ලා පස්සෙන් පස්සෙන් යන කාර් එකට අඩේට කියන්නේ අපි දන්නේ නැති එකක් නම් හරියන්න පුළුවන්. නමුත් කවදා හරි අපි දන්නවා ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් එක නතගා වැලිය හැක්කක්. ඒ වගේම උදාසීන අරමුණක් වෙන්න ඕනේ. ඒකේන මේක අරමුණට ගන්න පුළුවන් බැද්ද කියලා කියදැයි. ඒ නිසා අපි කතෝලික මිනිස්සේ දෙවියෝ අදහනක් ගැන අපි කොහොමද දොස් කියන්නේ? ඒක හරියනවා. ඒක අදහුවොත් හරියනවා. අල්ලා අදහුවොත් අද හරියනවා. ඒ නිසා බුදුහාමුදුර අපිට දීලා තියෙන අතගාය බැලිය හැක්කක්. ඒක නෙමෙයි පටවි ධාතුව ගන්න කියනවා, ආපෝ ධාතුව ගන්න කියනවා, මේ කය ගන්න කියනවා. එහෙම නැත්නම් තමයි චේතනාපූර්වක කරන වැඩේට හිතව ගන්න කියනවා. ඒවා හරියට වැඩිය සාධාරණයි. එනිසා මේකේ මම මේ දාර්ශනිකව ඉදගෙන මම මේ චෝදනා කරන්නේ අපි ඉන්නෝ හිතන ඔක්කොටම හෘදේවත්වයක් තියෙනවා කියන්නේ. ෂුවර් නෑ අප්පා. අර කොන්ෆරන්ස් එකේදී හොඳටම ඒ ස්වාමීන් වහන්සේ පෙන්නවා මේ මොලේ හිත තියෙනවා කියලා ඔක්කොම විද්‍යාඥයෝ කතා කරනවා. මේන් බලාපන් විස්තරේ ඔක්ස්ෆර්ඩ් එකේ පළවෙනි පන්තියේ පළවෙනි වෙච්ච ළමයාට මොලයක් නැහැ. ලොන්ද ටිකක් විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් උඹලා කියන්නේ කොහොමද හිත තියෙන්නේ මොලේ කියලා උඹලා බොරු කියන්නේ කියලා. ඔක්කොගෙම නෑ එහෙම මොලේ නැති හොඳ දැනුමත් කට්ටිය ඉන්න. දැන් මයිත් එහෙම තමයි. මගේ මොළ ධාතුවක් කියන එකක් ඇත්තෙම නෑ. අනිත් හදවතේ හිලක් තියෙන නිසා මොලේට යන්නේම මගේ අපිරිසුදු ලේ. ඒ නිසා මට හරි සතුටු ඕගොල්ලන්ගේ පිරිසුදු ලේ නෑ මගේ ඔළුවේ. all in the heart. ඒ නිසා හදේ වතුර ගන්නවා කියන එක මම අනුමත කරන්නේ නෑ. ඒ වෙනුවට තමන් ඉන්නේ ඉරියව්වට යත යතාව කායෝ පනීතෝ හොති තත තතනම් පජානති. යම් යම් ආකාරයකට කයි පිටලා තියෙන්නේ ඒක බාර ගන්නයි කියලා බුදුහාම කියලා තියෙනවා. ඒක අත්දකින්න බලන්න. ඒක ගොරෝසු දෙයක් නේ. රූපනේ අරක හිතලුවක්. ඒ නිසා පුළුවන් නම් ওই ක්‍රමේ හරි නමුත් ඒ ගන්න අඩේට තෙමිච්ච බණ කිරියක් ගන්න එපා. ගල් ගෙඩියක් ගන්න. එතකොට ගලිය හැප්පිලා හිටිනවා කාරේ. ඒ කියන්නේ ඝන වස්තුවක් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. එහෙම නැත්නම් ස්වභාවික දෙයක්. නැයි අපි සැලසුම් කරපු කාලය સમાપ્තයි. ඉදිරිපත් කරන්න. තෙරවසන් නැසෙන්මන්ත මම මේ මගේ දෙවෙනි වසතන මේ නෙස්තරනවනේ කියපාර වැඩසටහනින් පස්සේ මගේ ප්‍රධාන කම ප්‍රධාන මොකද මගේ භාෂාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. දෙමළෙන් කියන්නේ. හොස්මරල්ල දැන් නැතුව ගියාන් පස්සේ ස්වාමීන් වහන්සේ මේ අවදිය ඒ අවදිය දිහා බලන් ඉඳ පුරුදු වුණා. මේ පවගිය වසරහනින් පස්සේ මේ එතකොට ඒක පරියන්කටවත් සක්මනටවත් මේ දිනදා ක්‍රියාවලිය කියලා එහෙම සීමාවක් නැහැ. කොයි වෙලාවෙත් ඒ අවධියේ අවධියට අවදි වෙලා තියෙනවා. එතකොට ඒක පිට ගියා කියලා දන්නේ ඒක ආවන් පස්සේ. ඒ කියන්නේ ඒක ඒක තප්පර ගානක වැඩක් තමයි එතන වෙන්නේ. මේ එහෙම නැත්තම් නිින්ද යනකොට බලන් ඉන්නකොට ස්වාමීන් මේ දැන් මේ රියැලිටි එකකින් දැන් නිින්ද යනකොට හීනයක් වගේ මැවෙන්න ගන්නවා මේකෙන් අරකට මාරු වෙන එකත් ඒක සියුම් නූලකින් වගේ තමයි ඒක බැදෙන්නේ මේ ඒ හීනේ තුල ඒ අවදියක් තියෙනවා ඒක ඒ වෙලාවට හොඳටම මතකයි ඒ වෙන දේවල් ආයේ මෙහෙට ආවන් පස්සේ තමයි දන්නේ මේ අරකට ගිහින් ආවා කියලා. ඒ වගේ මේ ඒ අවදිය කියන එක කොයි වෙලාවෙත් තියෙනවා. දැනට ඒ විදිහට තමයි සම්මත තියෙන්නේ. ඒකට සමහර වෙලාවට සුජානන්තී සතිය වෙනකොට දාවචනද අප්‍රමාදී කියලා. අප්‍රමාදී කියලා කියන්නේ vigilance, diligence increasing කියනවනම් ඒකට පුදුම එළඹ සිටින ගතියක්, උරුට්ටු වෙන ගතියක්, එල්ල වෙලා තිබෙන ගතියක් තියෙනවා. නින්දාවත් ඒක දන්න. හිත පිට ගියත් ඒක දන්න. මූල කර්මත්තයි එනකොටත් දන්න. මූල කර්මත්ත පිට ගියයි කියලා දන්න. ප්‍රශ්නයක් නැහැ. ඉරියව ඉන්නකොට ඉරියව ඉන්න බව දන්න. ඉරියව නැත්තම් නැති බව දන්න. ඉරියව් මාරුනවා මාරු වෙන බව දන්නවා. ඉතින් ඒ අවධියට ඥාන පරිමකමක්වත් කාලයක්වත් දේශයක්වත් නැහැ. ඒ අවධිය වැඩි වුණාට පස්සේ ඒක තමයි බුදුරජාණන්සේ බුදු වෙනවයි කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙනවයි කියන එක. බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා අනිත් ඔක්කොම ඉන්නේ තාම පිටර කට්ට ඇතුලේ ඉන්න කුකුළු වගේ උන් එළියට අවිල්ල නැහැ තාම. මම එළියට අවිල්ලා ඉන්නේ. උඹලා ඉන්නේ කට්ට ඇතුලේ මේ මතයක එහෙම නැත්නම් මදයට ප්‍රමාදයට ලක් වෙනවා. මේ මදේ ප්‍රමාදේ හිමීට මිට නැති වුණාට පස්සේ උංගව දෙනකොට එන චෝදනාවක් තමයි කොහොමඩක්වත් නිින්ද යන්නේ නිින්ද යනකොටත් තේරෙනවා නිින්දෙන් එනකොටත් තේරෙනවා ඒක හිටගෙනද වෙන්නේ ඉඳගෙනද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒක සඳහා එච්චර තද බල නිින්දක අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක උංගව දෙනෙක් වෙච්චාම මම දන්නවා තුන් හතර දිනේ දොස්තරලා හම්බෙලා බෙහෙත් බොනවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා. එක්ක නිදි බෙහෙත් පතු වෙනවා වැඩේ සම්පූර්ණ අවුල් වෙනවා. ඒ විඳි නිදි බෙහෙත් පෙත්තේ වෙන විකාරය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක වෙන දෙයකට අපි ඉඳ දිගෙන ඉන්නවනම් අපේ අර පුංචි කාලේ තිබුණ අවදි භාවයක් අපිට අම්මා මැරුණත් ගාණක් නැහැ මොකුත් නැහැ කොයි වෙලාවෙත් දකින්න දකින්න හැමදේම ආසාවෙන් බල බල ඉන්න අන්න එතෙන්ද හිත යනවා ආපවසරය. ඉතින් ඒක තමයි අපිට කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අහල පහල තියෙන මේ පෙට්‍රල් ගණමුයි ඩොලර් එකේ ගාණයි දෙමළුයි සිංහලුයි ඔය ප්‍රශ්න දාගත්තොත් අපිට කවදාකවත් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ අවදියේ ඊට යට තියෙන තනිකර අවදිය. ඒක හරියට පෙන්වන්නේ පාසි බැඳිච්ච වතුර වලක. බැලුව බැලුමට පේන්නේ තන නිල්ලක් වගේ. නමුත් පාසි යට තියෙන ඉතාම පිරිසිදු වතුර බොණ්ඩවත් පුළුවන් වතුර. අරක පොඩ්ඩක් එහා මෙහා කරලා බැලුවොත් යට තියෙන පිරිසිදු එකක්. ඉතින් අපිට පේන්නේ අපි අරක එහාට මෙහාට කරන්නේත් නැහැ. අපි අපිට පේන්නේ පාසි ටික විතරයි. ඉතින් අපි හිතනවා මේක බොන්න බැරි අපිරිසුදු ජලයක් තන නිල්ලක් කියලා නෑ. යට තියෙනවා පැහැදිලි පිරිසුදු ගතියක්. ඒකට එන්න බැරි අපි මේ දන්න ටික නිසා. එහෙම නැත්නම් අපි වට කරගෙන තියෙන දේවල් නිසා ඒව පාසි වගේ. පොඩ්ඩක් එහෙම කරලා බලන්න කිච්ච ලොකු තද ඝන ආස්තරණිකොත් නෙවෙයි පොඩි ආස්තරණයක් තියෙන්නේ. පොඩ්ඩක් ඇතුළට ගිහලා බලපුවාම අවදි. ඒක මීට කලින් මම අත්දැකලා තියෙන ස්වයංපාද සමහර දවස්වල මේ හවස් වගේ දැන් තද නිින්දක ඉඳලා නැගිට්ට ගමන් තප්පර කීපයක් ඒ කියන්නේ කොයි වෙලාවෙදි නිදාගත්තේ කවුද නිදාගත්තේ කවුද නැගිටලා ඉන්නේ කියලා කවු මොනවත් දන්නේ ඒ අවධිය. ඒ අවධිය තමයි දැනටම තියෙන මේ ළඟදී ඒ කියන්නේ භෞතික පැත්තෙන් මම කියන්නේ ළඟදී ඒක හොඳටම තේරුණා මට මේ තුවාලයකට බෙහෙත් දාන්න ගිහිල්ලා මේ ඒ තුවාලේ පොඩ පැසවලා කියලා හොඳට වේලි කියන්නේ වේලලා තිබ්බ කැලලත් එක්ක එහෙම හැම ගලවලම ගත්තා එයා. සුද්ධ කරපේකන. එතකොට ඒක හොඳටම නිකන් වෙන කෙනෙක්ගේ ద్వාරය සුද්ධ කරනවා වගේ බලන් ඉන්න පුළුවන් වුණා. ඉතින් ඒ වාසිය ඒ වෙලාවේ තේරුණා මට ළඟදී. ඔව් කට්ටිය ඒකට තමයි ගිහිල්ලා ඔය තොවිල් නටන්නේ ඌණියම් කරපුවා කියලා කියන්නේ. ඒගොල්ලන් ඕනේ වේදනා ටික තියෙන්න ඕනේ. තුවාලේ ගලවන්න වේදනාවක් තිබුණ නැත්නම් ඒකට වෙනම බේතක් බොන්න ඕනේ. මේ කට්ටිය කට්ටිය ගාව තියෙන එහෙම බෑ එහෙම අන්දමන්ද වීමක් කියලා ඒකට අපි මේ තෙත් කවි කියනවා. නිදාගත්ත ඇහැරපු ගමන් අන්දමන්ද වෙනවා කිය. අන්දමන්දේ තාම මම ඇවිල්ලා නැහැ. තාම මාන්නේ ඇවිල්ලා නැහැ. තාම තෘෂ්ණාව ඇවිල්ලා නැහැ. අවදි වෙලා ඉන්නවා කරකොලත් ඇරියා වගේ. ඉතින් ඒක තමයි අපිට යන්න ඕනේ දැන. මොකද ඒකේ මතකයක් මොකක්වත් නැහැ. කාටවත් වග වෙලත් නැහැ. කවුරුත් මට වග වෙන්නෙත් නැහැ. කරකොලත් ඇරියා වගේ හිටිනවා. උගදෙනෙක් හිතනවා ඒක මේ විශාල හෝනියමක්. එහෙම නැත්නම් මේ මේ පිස්සු හැදෙන්න කිට්ටු තත්ත්වයක්. ඉතින් ඒක නැතිකරන්න ඉක්මනට ආය දැනුම හොයනවා. අනම්මනම් අර අරක මනින්න කිරන්න හදනවා. පොඩි කාලේ අපි ඉඳලා තියෙන එතන තමයි. ඉතින් නිවන කියන එක මේච්චර දුර්ලභ වස්තුවක් නෙවෙයි. නිවනට ලං වෙනකොට ෆාස්ට් ෆෝවර්ඩ් දාලා දුවනවා. මේ දන්නේ නැති දෙයක් නොදන්න දෙයක් කියලා හුදුම විදිහට මේ කට්ටියත් එක්ක නම් කොහොමඩක්වත් කරන්න බෑ. තනියම හිටියත් අමාරුයි. තනියම හිටියත් එතෙන්ට ආගෙන කොට ඇඟ හීන්දාඩි දාන්න ගන්නවා, කිලි පොළනවා, බය වෙනවා, චකිත වෙනවා. ආය අර දන්න කක්ක ගොඩට යනවා. පිසිදු වෙන්න වෙන්න වෙන්න කට්ටියට අංජ අන්දමන්ද වෙනවා. ඔළුව නිකන් කරකොල ඇතරියා වගේ. ඉතින් කීප දිනක මේතරේ ගියාට පස්සේ කිව්වා සාන්ති කියන්න ලැජ්ජයි මම සයිකියාට්‍රික් කෙනෙක් කාට ගිහලා බෙහෙත් බිව්වා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක මම කිව්වා ඉතින් බොහොම හොඳයි. මේ මිනිස්සුත් හම්බ කරන කණ්ඩේ බෑ. එහෙම සම්බ කරන්නේ ඔතනින් විතරනේ. නමුත් මේ බුද්ධ ශාසනයක් තියෙන කාලයක් බව තමන් භාවනා කරන කෙනෙක් බව මේ අනිත්‍යයට යන්නේ කියන බව මතකවත් නැහැ. ඒ නිසා අපි ගියාට අපිම තමයි අපතට එන්නේ. ශරීර ආසාව නිසා සහ කාය ආසාව නිසා ලොකු ශාංශ කිව්වේ කාය ජීවිත ආසාව නිසා මොන්නම අලුත් දෙයකටවත් අපි යන්නේ නැහැ. ඒ නිසා මාරේ අපි බැඳලා තියාගෙන ඉන්නවා. කාය ජීවිත ආසාවෙන් බැඳලා තියාගෙන තිබු. තෙල්ලක්කාරයා කම්මෝගෝචිකාගෝ කියලා පයින්. පැන්නට පස්සේ මොකද උනේ කියලා දන්නේ නැත්නම් ආ වැඩේ හරි එක්ක තනි කරපිස්සු. එහෙම නැත්නම් තනි කර නිවන් දැකලා. ඒ දන්න මොනවාර තියෙනවා නම් අමු කක්කා. කක්කා කියන්නේ මං කෙලෙස් වලට. ඒ නිසා කැමැති නම් පැනපල්ලා. එහෙම නැහනේ ආපු බඩු පොදියක් තැන්න තවත් ආයෙත් පස්සේ ගෙදර ඵලයල්ලා. බර පොදි බැඳගෙන ආපහු යන්නේයි තියෙන්නේ කැමැති නැත්තම්. ඉතින් හරි අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි තව විනාඩි 50ක කාලයකට පස්සේ සාමූහික පරියන්කයක් සඳහා මෙතෙන් එකතු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි.